අයිබෝන් සුබ දැසනක් ස්වදේශීය රටා අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා හයවන මැදිරියේදී පැවැත් වූ ආචාර්ය අජන්තා වනසිංහ ගීතයේ ආනන්දය හා ප්‍රඥා දානය පිළිබඳ කියවීම මේ මීළඟ මීවිත මීළඟ පරම්පරාවේ ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන්ම මීළඟ ජීවිත ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රන්සිංහ ගීතයේ ආනන්දේ සහ ප්‍රඥා දාණය වල්ලිය කම් රැඳි වෙම් සිසුවම් ඇඳි වල්ලිය කම් රැඳි වෙම් සිසුවම් ඇඳි ආදර විජිනිපත්

ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, දිලීප අබේසේකර, ප්‍රවීණ සංගීතවේදී ටී.එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, නදීක කුරුකේ, සශිකා නිසංසලා, මිහිඳු ආරියරත්න සමග පවරී අමරසා. මේ ළඟ මේ විට සිංහල ගීතයේ අජන්තා හැඩය විකසිත පෙම් විකසිත පෙම් පොකුරු පියුම් පොතේ අයක පොඩි ගියාද පසිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ළඟනේ මගේ සොඳුරු සමත හරත් මහචරකමනේ ඔහුගේ මුලදී හෝ සිව්පද රචනා තමයි කළේ. ඒ වගේම ජනබස ජන සාහිත්‍ය වඩාත් ඇසුරු කරයි කියන. ඒ වගේම ගීත රචකින් කණ්ඩායමක් හිටියා. අපේ ගීත රචනා කලාව ඉදිරියට ගෙනාව මුල් යුගයේ ගීත රචකයෙක්. ඔහු කළේ ඒ ගීත රචනා ශෛලිය එහෙම නැත්නම් ඒ බසම ඉදිරියට ගෙන යාමක්ද එහෙම නැත්නම් මේ නවතාවයකින් ඔහු ගෙනවද ඔහු අපිට හඳුනා ගන්න අතනදී අද පෙර කී ගීත රචකින්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම අජන්තා රණසිංහ ඔහු මේ ගීතයේ సౌందర్యාත්මක පක්ෂය ගීතේ රමණීයත්වය කියන දේ ඒ කියන්නේ රසිකයා කොච්චර දුරකට මේ ගීතය රසිකයාට ආකර්ශනීය රසිකයා වැළඳ ගන්න කලාංගයක් බවට පත්කරන ඔහුගේ ඒ අසාමාන්‍ය භාෂාව සහ ඒ ගීත රචනයටම විශේෂිත වෙච්ච ඒ ප්‍රතිභා ශක්තිය හේතුණයි කියන එකයි මම කියන්නේ. මම ටිකක් පෞද්ගලික අදහසකුත් මේකට එකතු කරන්න කැමතියි. ඒ කාලේ ඇත්තටම අපි කුඩා කාලේ අපි කවි සින්දු කුරුටු ගන්න උත්සාහ කරනකොට මට හොඳට මතකයි අජන්ත අරණසිංහ සහ සුනිල් ආදිරත්න කියන නම් දෙක තමයි මේ ගීත ක්ෂේත්‍රයේ බබලමින් තිබුණු නම් එක. ඒ කියන්නේ සුනිල්ලා රත්න කියන්නේ අපේ කුරුවිට මන්දර මහත්මයාගේ බාල සහෝදරයා මහාචාර්යතුමා එතුමා සහ අජන්තරණසිංහ අපි කොච්චර මේ දෙන්නට ආසක්ත වුණාද කියනවා නම් මේ දෙන්න යන යන තැන්වල පස්සෙන් ගියා. ඒ කියන්නේ සුනිල් රත්න සහ අජන්තරණසිංහ දෙපළම යන්නේ කොතනද? කොයි කලාවලද? කොයි සම්මන්ත්‍රණයද? කොයි කතාවටද එන්නේ? අපි එතෙන්ට යනවා. එතකොට මේ දෙන්නම යම් යම් ආකාරයට මේ ගීත ගැන යම් යම් අදහස් දරුවා සහ මේක ඉතින් දැන් කාලේ කිව්වට කමන්නේ ඒ කාලෙත් දැඩි තරඟකාරීත්වයක් ඒ රචනා බිහි කිරීම හා සම්බන්ධව රච ඒ එහෙම දෙයක් තිබුණා ඒක හොඳයි ඇත්තටම ඒ එහෙම ඒ තරඟකාරී වාතාවරණයක් තිබීම නිසා විශාල මම ඒ ඒ දෙදෙනාගෙන් මේ ගීත ක්ෂේත්‍රයට අර මම කියපු ඒ මේ ගීතය රමණීය කලාවක් බවට පත් කිරීම සඳහා ජන ආකර්ෂණීය ජන මෝහනීය කලාවක් බවට පත් කිරීම සඳහා ඒ ලැබිච්ච දායකත්වය ඉතා විශාලයි. ඒ නිසා අජන්ත රණසිංහ දැන් අර විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්ම ලැබුවාට විශ්වවිද්‍යාලයකට ගිහලා විධිමත් ලෙස සිංහල භාෂාව සාහිත්‍ය හැදෑරුවේ නැති වුණාට දැන් අපි දන්නවා විධිමත් ලෙස සිංහල ගෞරවෝපාධියක් අවසර හතරක් හදාරනකොට අමාවතුර බුත්සරණ කෞසලමින දම්පියාටුවා ගැටපදයේ සියබස්සල කර මේ ආදී තරණි ගද්‍ය සාහිත්‍යයේ පරණි පද්‍ය සාහිත්‍යය සම්පූර්ණයෙන්ම හදාරන්න සිදු වෙනවා. ඉතින් එතකොට ඒක තමන්ගේ පාඨමාලාවේම කොටසක්. ඒතකොට මේක කරන්නම වෙනවා. හැබැයි අගන්තාරණ සිංහ කියන මේ රචකයාට එහෙම හැදෑරීමේ නියමයක් නැතිවම ඒ සාහිත්‍ය සාහිත්‍යික මූලාශ්‍ර ඒවයි තියෙන ධන නිදාන ඒවයි තියෙන භාෂාත්මක පෝෂණය ඔහුගේ රචනා පුරාම දකින්න පුළුවන් ඉතින් ඒක ඇත්තටම ඔහුගේ ගීත එකින් එක එකින් එක අරගෙන බැලුවොත් ඒ ඒ ගීතවල උදාහරණයක් හැටියට රැපල් රකින්න කුරහන් පහනා හේලේ කියන ගීතය ගත්තොත් මේක එලිසන සිව්පද ආකෘතියෙන් ලියපු තාම රමණීය ගීතයක් හැබැයි මෙහි භාවිත කරන භාෂාව ජනවහරට ඒ අත්දැකීම ඉදිරිපත් කරන කතකයාට මේ Tamanගේ පෙම්වතිය අහිමි වුණු මේ ගමේ ගැමි පරිසරයක ජීවත් වන අසරණ පෙම්වතාට දැනෙන හැඟීම. එතකොට මේ සඳහා භාවිත කරන භාෂාව. දැන් අර නිරංජන සරෝජිනී ගායනා කරන යුග ගීතයක්. ඒක රෑහඳේ හේනකින් සීපද ඇහුණයි කියන ගීතය අමරදේව අමරදේවයන් සමග ප්‍රේමශ්‍රී කේමදාසයන්ගේ සංගීතය. දැන් එහිදී භාවිත කරන භාෂාවත් ඒ අදාළ අත්දැකීමට අතිශයින්ම ගැළපෙන වහරක්. දැන් ඇත්තටම ඔහුගේ සමහර ගීතවල තියෙනවා මොකද මමත් සත්කෝරල් ටිකක් සම්බන්ධ නිසා සත්කෝරලේ ජන්මයේ ලැබුණ නිසා සත්කෝරළ ජනආහාර ඔහුගේ ගීතවල ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේම දැන් සමහර ගීත තියෙනවා ඔහු අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙන් සහ ඒ සාහිත්‍යික මූලාශ්‍ර වලින් ශාල ආලෝකයක් ලැබපු අවස්ථා. මට මතකයි මුවන් පැලස්ස චිත්‍රපටයේ නන්දාමාලිනී සහ වික්‍රත්නාය ගායනා කරන ගීතය නිල්මන ලන්දේ මල්ම කරන්දේ කියන ගීතය. අසිරිහි මවපෙත හොබෝමියා කිඳුරු අනින්දේ මිසඳලි බන්දේ නුරා මුකුළුල ඔබ උපදවනා මේ ආදී ගිරිකුළු උරමඩලින්ද පෑනවලා මුහුලින්ද මේ හැම ඒ ඒ භාවිත කරන භාෂාව තනිකරම ඒ අදාළ අවස්ථාව ඒ චිත්‍රපටයේ තියෙන්නේ ගමට එනවා මේ නාට්‍ය කණ්ඩායමක් ඒ නාට්‍ය කණ්ඩායම සඳ කිඳුරු නාටකම රඟ දක්වනවා මේ මුවන් පැලස්සේ පෙම්මතුන් යුවල සඳ සඳ කිඳුරා සහ කිඳුරියගේ ඒ චරිත Tamanට ආරෝපණය කරගෙන ඒ දර්ශනේ නරඹන අවස්ථාවක්. ඉතින් මම හිතන්නේ ඒක ඊටාම ඒ අවස්ථාවට උචිත ඒ චරිත පාත්‍රයන්ට උචිත පදමාලාවක්. දැන් නිලියකට පෙම්කලම වගේ චිත්‍රපටයක පුන් චන්ද්‍රාසේ සෝබන සීතා කුලාංගන උන්නාලු ජම්බුද්දීපේ එදා එම රාමායනේ රඟපානා විසින් අද සබේන අවසර දේවාමිදා. දැන් මේක චින්තාමණි දේවිය එනවා. චින්තාමණි දේවිය සබේන අවසර ගන්න සින්දුව. ඉතින් මේ මේක හරියටම හරි. මේ අවස්ථාව ඉන් එහාට කියන්න බැරි තරම් ඒ චරිතය හඳුනාගෙන ඒ රචනය ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට තිබුණා. දැන් අර සශිකා ගායනා කළ මුල් ගායනයේ නීලා වික්‍රමසිංහ මගේ ලොවට ඔබ වඩින තුරා වගේ ගීතයක් අරගෙන බලන්න. දැන් කාටවත් හිතන්න පුළුවන්ද මේ ගීතය තනුවකට ලිව්වයි කියලා? මේ ගීතය පූර්ව නිර්මිත තනුවක්. ප්‍රේමසිරි කේමදාසයන්ගේ පූර්ව නිර්මිත තනුවකට තමයි මේ වචන ලියලා තියෙන්නේ. හැබැයි කිසිම කෙනෙකුට කියන්න බෑ මේක තනුවකට ලියපු ගීතයක් කියලා. ඒ වගේ තරු අරුන්දති මිනිපාන්නිවා, රෑ දොළොස් පැයි වගේ ගීත මේ පූර්ව නිර්මිත තනුව වලට ලියපු ගීත. හැබැයි කිසිම අවස්ථාවක අපිට ඒ ගීත රචනා තනුවකට අනුව ලිව්වයි කියලා කියන්න බෑ. ඉතින් මෙන්න මේ ශක්තිය මම හිතන්නේ ගීත රචකයෙක් හැටියට ඔහුට තිබුණු සුවිශේෂ හැකියාවක් මේ අර මං විශේෂයෙන්ම මට කියන්න මං කැමති වෙන දෙයක් තියෙනවා ඔහු මේ ගීත කලාවේ තියෙන ශිල්පය මේක හඳුනාගත්තා මෙන්න මේක තමයි ඇත්තටම අජන්තාරාණසේනගේ සුවිශේෂ අනන්‍යතාව සහ ශක්තිය. ඒ ගීතය කියන කලාව හඳුනා ගැනීම ගීතය ගීතය කාව්‍යමය ප්‍රකාශනයක් අගද්‍ය ප්‍රකාශනයක් ගීතේ පද අපි ගායනය සඳහා කෙරෙන රචනයක් හැබැයි ඔහුගේ ගීත රචනාවල මේ සංගීත වේදියාට මధుර තනුවක් සඳහා අනුබල සපයන සකල විද සම්පත්තේ රචනය තුළ තියෙනවා. ඒ නිසා සංගීත වේදිකට මොකද ගීතයක් කියන වචන හිර කිරීමක් නෙවෙයි. ඒක හැරෙම වචන බොහොම ශිථිල විදිහට ඒ කියන්නේ විහිදෙන්න ඕනේ. මේ පාද අන්ත ගායන ගායනයේ සුඛය ඇති කරන්න ඕනේ. බොහෝ ඔහුගේ සමහර බොහෝ ගීත ගුරු අක්ෂර වලින් ඒ පාද අන්තයන් අන්ත ඉවර වෙන්නේ ගුරු අක්ෂර වලින්. ඒතකොට මේ ගායන සුඛය ඇතිවන සහ සංගීත වේදිකේකට තනුවක් සඳහා මග මග හෙලි කරන ආලෝකයේ සපයන ඒ ගුණය ඔහුගේ රචනාවල තිබුණා. ඉතින් මම හිතන ඔහු ප්‍රේමශ්‍රී කේමදාස පණ්ඩිත අමරදේව ඇතුළු ඒ ජ්‍යෙෂ්ඨ සංගීතවේදීන්ගේ ඉඳලා වර්තමානයේ දක්වා සියලුම සංගීතවේදීන් සමග කටයුතු කළා. ගායක ගායිකාව ගත්තොත් ඔහු මොහිදින් බෙග් රුක්මනී දේවි වගේ ඒ પરම්පරාවේ ඉඳලා වර්තමානයේ අතිශය ආධුනික ගායකයා ගායිකාව දක්වා ගීත රචනා කළා. චිත්‍රපට ක්ෂේත්‍රය අරගෙන බැලුවොත් ඔහු චිත්‍රපට ගීත රචනයේට එන්නේ KW පෙරගේ වාසනා චිත්‍රපටය 1976 පොකුරු පොකුරු මාසය කියලා ගීතය රචනා කරමින් එතෙන් සිට සිංහල සිනමාවේ චිත්‍රපටි 300කට ආසන්න ප්‍රමාණයක් ඔහු ගීත රචනා කළා. මම හිතන්නේ ඒක වාර්තාවක්. ඉතින් මේ අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් ඒවයි තියෙන ගුණාගුණ. මම හිතන්නේ ඒ ගීතය කියන කලාවේ තියෙන අනන්‍යතා ලක්ෂණය ඊටාම නිවැරදිව හඳුනා ගැනීම සහ ඒ ඔහු ජන සාහිත්‍යයෙන් සම්භාව්‍ය සාහිත්‍යයෙන් ලැබපු අතිමහත් පෝෂණය තමයි ඔහුගේ සාර්ථකත්වයට විශේෂ හේතු වුණේ කියලායි මම විශ්වාස කරන්නේ. අජන්ත රණසිංහන් බොහෝ ගායන වේදීන්ට ගාන වේදිනයන්ට අලුත් මාවත් නිර්මාණය කළ දුන්නා. උදාහරණයක් විදිහට ක්ලාරස් විජේවර්ධන, එච්.ආර්. ජෝතිපාලයන්, කේමදාසයන් සමග එකට මුහු කරන්නේ අජන්තාව, අජන්තාරණ සිංහන්. ඒ වගේ බොහෝ පිරිසක් හිටියා. ඔහු මාවතක් හදනවා, සම්බන්ධීකරණ කටයුතු කරලා දෙනවා. ඒ පාලම හදා දෙනවා. ඔහුගේ දෙස උපේක්ෂා සහගතව සහ ඒ තා රුචිකත්වයෙන් යුතුව බලාගෙන ඉන්නවා. එවැනි ප්‍රවර්ගයේ ගීත රචකෙක්. ඒ වගේම ඔහුගේ තව වෙනත් ගුණාංග ගණනාවක් තියෙන මේ වේදිකාවේදීම අපි අද්දුරු දේවල් මේ කුටේරියේදීම මේ මැදිරියේදීම අත්ලපු දේවල් අපි ඉදිරියේදී කියන්නම්. අවිවර්ධන බාලසූරිය ගාන වේදිකාවන් හට රචනා කළ ගීතයක් මේ ළඟට ගයන්නේ නදීක ගුරුගේ. Thank you. නිල අහසේ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා මහාචාර්යතුමත් එක් තැනකදී සඳහන් කර ඔහුගේ ජීවිත කාලයේදී යම් කාල පරාසයක් තිබ්බා. අයාලේ. ඒ කියන්නේ අයාලේම කියන නමුත් හිත සහ තමන්ගේ ජීවන ක්‍රියාවලිය යම් ආකාරයක වේදනාව නිසාම ප්‍රිය විප්‍රයෝගය නිසාම දැන් ඔහුගේ දිනයක් ඉන්න අපේ දීන ඇවිල්ලා ඉන්නවද? ඈත් ගිය සතියේ හමුුණ වෙලාවෙත් කිව්වා තාත්තා ප්‍රිය කරමු ගීත ලයිස්තුවක්. ඒ ගීත අතර තිබුණ ගීත, බෝල්විය හුරු වැනි ගීත අතිශයින්ම ප්‍රිය කළ ගීත. වේදනාවම වේදනාවම ඔහු ගීතයට ගෙනාව විදිහ. ඒ හුදී ජන අත්දැකීමක් වඩපත් කළ විදිහ. ඒ අපේ හදවතටත් දැනුණ විදිහ. ඔබ මම මේ පෞද්ගලිකව විමසන් දැන් ඔබ තාමත් සමීප මිත්‍රා විදිහට ඔහුගේ ඒ කාල සීමාව තුළ ඔහු නිර්මාණ කරන්නේ යෙදුනාද ඔය කියන කාල සීමාව තුළ නැත්නම් මොකද්ද මම හිතන්නේ අජන්ත රන්සිංහගේ මේ ප්‍රිය විප්‍රයෝගය ගැන ලියපු ගීත වැඩි හරියක් ඔය අයාලේ යන කාලේ ලියවිච්ච ඒවා. ඔහු පෞද්ගලිකව මේක කබෝදෙන් දන්නවා. ඔහුත් එක්ක ඔය කොයි රූපවාහිනී වස්තුතාවකට ගියාම ඔව් නොවලා කියනවා මේක. බොහොම අව්‍යාජව කියලා දෙනවා. ඔව් කිව්වා මචං මේ ප්‍රේමය හරි ගියා නම් මම මේ එක ගීතයක්වත් ලියන්නේ නැහැ. <laughs> ඒ කියන්නේ ඒ ප්‍රේමය බිඳ වැටුණු නිසා තමයි ඔහුගේ ඒ විප්‍රයෝගය පිළිබඳ ගීත සියල්ලම ලිව්වේ. අර ප්‍රේමයේ ශාස්ත්‍රූවරිය. ඊවන් කරේ එක එකේ තියෙන මුළුමනින්ම ඒ ප්‍රේමයේ බිඳ වැටීම. ඒ ඒ වේදනාව එයා කවදාවත් මුසපත් වෙලා ශෝකී වෙලා හදගබ ඇතුලේ වේදනාව සංගවාගෙන හිටියේ නැහැ. ඔහු මේ ගීත ඔස්සේ ඔහුගේ ලය සැහැල්ලු කරගත්තා. ඒක නිසා ඔහුගේ ගීත රාශියක මම හිතන්නේ බහුතරයක තියෙන්නේ ඔහුගේ පෞද්ගලික වින්දන. දැන් නිදර්ශනයකට අරන් බලන්න මේ මයි ගහයට දවසක් තා මේක මට කිව්වා මේ අත්දැකීම තියෙන්නේ මේ බේස්ලයින් රෝඩ් එකේ. ඔහුට ඒ පැහැදිලි අත්දැකීම තියෙනවා. මැයි ගහක් තියෙනවා. පෙම්වතියත් එක්ක අතින් අල්ලගෙන මෙතන ඇවිද්දා. මේ මැයි මල් වැස්සක් වගේ කඩාගෙන වැටුණා. මේ මේ సౌందර්යය දැන් අපි හැමෝටම මේ වගේ අත්දැකීමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ චමත්කාරය ගන්නෙ කොහොමද? මේ අත්දැකීම් මේ ඔහුගේ ගීතවල තියෙන අත්දැකීම් වලට අපිත් මුණ දෙන්නේ නැති. මුණ දීලා තියෙනවා. හැබැයි මේ චමත්කාරය මේ පදවලකට එකතු කරලා මුසු කරලා සංයෝග කරලා කැටි කරලා සංක්ෂිප්ත කරලා කොහොමද ගන්නෙ? මේක තමයි කවිත්වය කියන්නේ. ඔහුගේ කවිත්වය ඒ බාල කාලේ ඉඳලම තිබුණා. ඒ කවිත්වය ඔහුත් එක්කම ඔහු වයසින් වැඩෙත් වැඩෙත්ම වර්ධනය වුණා. ඒකට ඊළඟට ඔහු ඊට අවශ්‍ය අර නදීක කිව්වා වගේ ඔහුට ලොකු වාග්යවන්ත අවධියක් තිබුණා. අන්දි තමරදේවයන්ගේ කේමදාසයන්ගේ ඉඳලා සරත් දසනායක කැරන්ස් විජේවර්ධන රූකාන්ත මේ සියලු දෙනාම ඔහුට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. ඔහුගේ පදවැල් ගායනා නොකළ ගායකේ ගායිකා මම හිතන්නේ අවසානයේ මේ සිරස සුපර්ස්ටාර් වෙච්ච අය පවා ඔහුගේ ගීත ගායනා කළා තියෙනවා. එතකොට අර මානව සිංහලාගේ මඩවල රත්නලාගේ යුගයෙන් ආරම්භ කරපු ගීත රචනා කලාව අර අයාලේ හිටියත් ඔහු අර ඒ විත්තේ අඩුපාඩු අල්ලගත්තා. අර වාසනා චිත්‍රපටයේ ගීතේ ලිව්වට පස්සේ ඔහු අර බේස් එකේ පිටිපස්සට ගිහිල්ලා තිබිච්ච අඩුව ඊළඟ තරණකාරුවා අල්ලගෙන දුවා ගන්න දුව ගන්න තරමට ශීඝ්‍රයෙන් ඔහු ගියා. මේ නිසා ඔහු ජනප්‍රිය ගීත කලාවෙත් ඉහළම තලයට ආවා. ඒ වගේම සම්භාව්‍ය ගීත කලාවෙත් ඔහු ඉහළටම ආවා, පරතරයටම ආවා. ඔහුට මේ දෙක මුසු කරගන්න නැතුව මේ දෙකෙන් කලවම් කරගන්න නැතුව මේ මාව දෙකේම සමාන්තරව යන්න හැකියාවක් තිබුණා. ඔහු ජනප්‍රිය ගායක ගායිකාවන්ට ලිව්වා වගේම පඬිත් අමරදේවයන් ඉඳලා සම්භාව්‍ය ගායක ගායිකාවන්ට ලිව්වා. විශේෂයෙන්ම මම චිත්‍රපට ගැන ගීත ගැන විවිධ මම කියන්න කැමතියි. ඔහු චිත්‍රපට ගීතයක් තේමා ගීතයක් ලියනවා කියන එක හරි අපූර්වට එකතු කරගත්ත කෙනෙක්. ඔහු සමස්ත චිත්‍රපටයේ ඒ මුඛ්‍ය අර්ථය මෙහෙම කැටි කරලා මිතකට විනාඩි 3කින් කියන්න ගන්නවා. හොඳම නිදර්ශනය තමයි මම නිදර්ශන දෙකක් කියන්න කැමති. රංකෙන් බැඳ රංකෙන්ෙන් බැඳ කියන ගීතය. දැන් මේකේ තියෙන ත්‍රිකෝණ ප්‍රේමයක්. දූලිමලක් චිත්‍රපටයේ සරත් දස්නායක මේකේ සංගීතවත් කරේ නන්දමාලි ගායනා කරේ. මේකේ තියෙන ත්‍රිකෝණ ප්‍රේමයක්. අමුසමියන් දෙදෙනෙක් තරුණ අමුසමියන් දෙදෙනෙක් තවත් ප්‍රේමයකට සම්බන්ධ වෙනවා. එතකොට මේ ප්‍රේමයේ ප්‍රේම සම්බන්ධය ඛේද වාචකයක් දක්වා යනවා. ඔහු කියනවා රං කෙන් දෙන් බඳ අතඟිලි එක්කල ආදරයයි. පෙම් අනිත් බැඳීම මේ රංකෙන්දෙන් දෑඟිලි බැඳපු ආදරයට වඩා වෙනස්. ඒක අදෘශ්‍යමානයි. හදිසි පෙනෙන්නේ නැහැ. ඒ ප්‍රේමය සිතුරැහැණින් බැඳි ප්‍රේමයක්. මේ සිතුරැහැණින් බැඳිච්ච එකයි රංකෙන්දෙන් බැඳිච්ච ආදරයයි තමයි සමාන්තරව යන්නේ. එතකොට මේ ආදර සම්බන්ධ ටික මේ බලන්න මේ මේ වචන මේ පදපේලි දෙකෙන් මේ සමස්ත චිත්‍රපටයේ මුඛ්‍ය මේ තේමාව හසු කරගන්නවා මේ ජීවිතය ඇතුළට. මිල්ටන් මලවර්ෂි ගායනා කළ ගීතය අද ගායනා කරන්නට නිලන්ත නිමල්සිරි මේ ළඟ මිලිටට ආදර වියෝක් සිතින් මෙදෙන සම්පි වැහි පොදසේ නැතු කඳුළු සැලෙන වැහි පොදසේ නැතු කඳුළු සැලෙන වැහි පොත වැටුවත් ඉස්සර වාගේ මේ මල් පිපුණත් රතට නැතේ අප දෙදෙනෙක් නැත අතමා පමණයි මේ දසු සෙවන අඳුරු වෙත මෙමෙයි ගායත දවසක් වැස්සට අපි වුණා රතු කැට වාගේ නැයි මල් පිපි පිපි අපට අපි මම යෝජනා කරනවා අපි ඔහුගේ අර කුරුලණ්ඩාර මහත්තයාත් කතා කරන නිසා චිත්‍රපට ගීතාවලිය පිළිබඳවත් අපි කතා කරමු චිත්‍රපට ගීතත් ඔහුගේ චිත්‍රපට ගීතාවලිය සහ සිනමාව වෙනුවෙන් ඔහුගේ ගීත දානය ගීතය දැකූ දායකත්වය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයයි අපි කියනවා ඔය යුගයත් ඒ වගේම සිංහල සිනමාව ජනගත කිරීම සඳහා ඔහුගේ ගීතය ගී රචනා මොන වගේ බලපෑමක්ද කළේ? ඔබ ඇත්තටම අර කුරුවිට බණ්ඩ මහත්තයා කියපු මම හිතන්නේ ඒක උණපූර්ණේ කරොත් හොඳයි කියලා මට හිතුණා. ඒ කියපු කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රේම විප්‍රයෝගය කියන එක මේ විප්‍රලම්භය කියන එක මේක ප්‍රකාශයට පත් කරන්න පුළුවන් මේක විඳපු කෙනෙකුට ඒ කියන්නේ තමන්ගේ ආත්මයෙන්ම විඳපු කෙනෙකුට මම හිතන්නේ අජන්තා රණසිංහයන්ගේ ඒ විශේෂයෙන්ම මේ විප්‍රලම්භ ශෘංගාරය රැගත් ගීත සිංහල ගීතාවලියේ අති විශිෂ්ට අතිශය මధుරතර ගීත. අර වර්ඩ්ස්වර්ත් කියන කවියා එක අවස්ථාවක කිව්වා මේ අපේ සොඳුරුතම ගීත ඇත්තේ අපේ අතිශයින්ම ශෝකාකූල වූ සංවේදනා මත තමයි ඒවා බිහි වෙන්නේ කියලා. මම හිතන්නේ ඒ කාරණය තමයි අජන්ත රණසිංහගේ ඒ බිහි බිහික ඔහු බිහි කරපු ඒ ප්‍රේම විප්‍රයෝගයේ දනවන ගීත දැන් බොල්විය හොරෝ කියන ගීතය අමරදේවයන්ගේ දැන් මේ ගීතය ඊළාට බෙවර්ධන බාලසූරිය සහ ත්‍යාගයන් නිබ්බත් ගායනා කරන රැපල් රකින්න කුරහන් පැහැනා හේනේ වගේ ගීතයක්. ඊළාට බලන්න විකසිත පෙම් පොකුරු පියුම් වල මම මේ ඔබේ ප්‍රශ්නේ දෙනවා. චිත්‍රපට ගීත ගැන දැන් විකසිත පෙම් පොකුරුපියුම් වගේ ගීතයක් ඔහු ලියනකොට මේ ප්‍රේමේ විප්‍රයෝගයේ අත්විඳින මේ කතකයා මේ තමන්ගේ හැරදා පටිකුලයට යන පෙම්වතියට මොන තරම් යහපතක් ප්‍රාර්ථනා කරනවද ඔබ දිවි අරණේ රුවන් විජිතේ මණික් පහන් වැට දැල් වේවා කියලා තමන්ව දාලා යන පෙම්වතියට පතිකුලයට යන පෙම්වතියට එහෙම යහපතක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ ඒක තමයි සැබවින්ම අපි කරන ආදරය. ඒ කියන්නේ ඒ ඒ හදපත්ලෙන්ම කරන ආදරය තමයි ඒ තියෙන්නේ. ඔහුගේ ගීතාවලිය තුළ තියෙන විශිෂ්ටම සද්ලක්ෂණය යහපත් ලක්ෂණය තමයි මේ මානව භක්තිය. ඇත්තටම කිසිම අවස්ථාවක ඔහු විශේෂයෙන් මේ විප්‍රලම්භය, විප්‍රවාසය, විරමණය, වියෝ දුක, වියෝ ගදාහය මේවා ප්‍රකාශයටපත් වෙන කිසිම අවස්ථාවක ඔහු මේ පෙම්වතාට හෝ පෙම්වතියට හැරදා යාම පිළිබඳව වෛර කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ. ඉතින් මේ මේ මේ ගති ස්වභාවය මම හිතන්නේ එක්තරා ආකාරයකට මම කල්පනා කරනවා ඔහුට ලැබිච්ච මේ අපේ සංස්කෘතිය මගින්ම ලැබිච්ච විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යය මගින් ලැබිච්ච කිසියම් ආවේශයක් දෝ කියන හැඟීම. සේනා දිනු බෙලින් ජයපෙන් කරඳු දෝත දරා නිදන්න දූ කුමරී සිරිමා මූමෙද මුනිඳුන් වැඩ හිඳු දසමර සේනා දිනු බෙලින් ජය පැන් කරමු සෝත දරා නිකන් සූකුම මහ තෙරිනුගෙලේ නිදුක් නිරෝගී වේවා සූවිසි මුනි ගුණ පින් මහිමෙන් නිරතුරු ආයු වැඩේවා අසුසාර දහසක් දම් තෙද කඳ නිවන දිවා සුරකීවා සීමා භූමෙන්ද මුනිඳුන් වැඩහිඳ දස මරසේනා දිනු වෙලෙන් ජය පැන් කරඳු සෝත දරා නිදන්න දූ කුමරී දලදා සමිඳු නමින් ලතෙත් ගුණය පිපිරේවා වම් සිරිපා රන් පද්ම වෙලෙන් අනන්ත නුවණ වැඩේවා මහා සීවලී මහිමි අනුහසින් ඉතුරු සැපත් බෝවේවා හිමා බෝමැද මුනිඳුන් පැදවිඳ දස මරසේනා දිනු බෙලින් ජයපෙන් කරඳු දෝත දරා නිදන්න දූ කුමරී විඳන්න දූ කුමරි විඳන්න දූ කුමරි ශ්‍රීමා බෝමඩ මුනිදුන් වැඩහිඳ දසමරසේනා දිනෝ බෙලෙන් කියලා දෙවියනියට ගායනා කරන ගීතය සාරංගත් මෙතන ඉන්නවා මම හිතන සාරංගටම දෙන්න ඇති ලියන්න ඇත්තේ කාලේ ද වික්ටරත් නායක ගායනා කරන මේ ගීතේ මේ තමන්ගේ දියණිය කෙරෙහි පියකුතුල ඇතිවන අසීමිත ප්‍රේමය. ඒතර දියණියට යහපත ප්‍රාර්ථනා කරන්නේ බෞද්ධ සාහිත්‍යයේ සමස්ත බෞද්ධ සාහිත්‍යයේ සකලවිද සාර සම්පත් සිහියට කැඳවමින්. දොර බක්කුල මහතෙරඳු බෙලෙන් නිදුක් නිරෝගී වේවා. දැන් මේ මේ දියණිය වෙනුවෙන් පියෙකුට ප්‍රාර්ථනා කරන්න පුළුවන් උපරිමය ඔහු ඒ ගීතය තුල ඒ කතකයලව කියනවා. ඊළඟ බලන්න මාළි පුල සිංහල ගායනා කරන අර තුන්රුවනේ සරණයි හැදූ වැඩු දෙමාපියන් සරණයි කියලා ගීතය. දැන් එතනදී මේ යුවතිපතින්හට ඔහු ප්‍රාර්ථනා කරන ඒ කසාද බැඳලා යන යුවතිපතින්ට කරන කළ හැකි උපරිම ප්‍රාර්ථනා. ඊළඟට සුජාතත් නායක ගායනා කරන පුංචි දවස්වල නින්දට යද්දී මම හිතන්නේ අපි කවුරුත් දන්නවා සෑම විවාහ මංගල්‍යයකදීම මේ ගීතය ගායනා කරනවා. ඉතින් ඇස් වලට කඳුළු වෙනවා. ඉතින් මේ මේ ඇයි මෙහෙම වෙන්නේ? දැන් මේ ගීතය තුල කොච්චර ඒ මේ පතිකුලයට යන දියණිය දියණියක් අත්විඳින් අත්විඳ ජීවිතය ඔහු හකුලා දක්වනවා. පුංචි දවස්වල නින්දට යද්දී පීතුපාදන් නමා මහන් කියලා වැන්ද දෙපා යලි අදත් වඳින්නම් මංගල ගමනට යන්න අවසරයි පියාණනි කියලා. ඉතින් මේ වගේ අපේ ජීවිතවල අතුලාන්තයේ ස්පර්ශ කරමින් ඒ සංවේදනා තමන් විඳි ආකාරයෙන්ම තමන් මෙහි අයේන්ද්‍රිය කොටස්කරුවෙක් බවට පත් වෙලා අයේන්ද්‍රියව මේ විඳි පුද්ගලයෙක් හැටියට තමයි ඔහු මේ ගීත රචනා කරන්නේ. මම හිතන්නේ මේ මානව ගුණය, මේ මානව භක්තිය අපි අතර තිබිය යුතු අන්‍යෝන්‍ය සහෝදරත්වය ඔහුගේ ගීතවල ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. දැන් ඔබ අහපු චිත්‍රපට ගීත හා සම්බන්ධව කතා කරොත් දැන් අර දුහුළු මලක් ඔහු රචනා කරපු ඔහු ගීත රචනා කරපු තුන්වෙනි චිත්‍රපටයේ 76 දී තිරගත වෙච්ච විජේධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ ඒ ගීත දෙකම ජනප්‍රිය වුණා. රන්කෙන්දෙන් බඳ අතගලේ එක්කල ආදරයයි පෙම්රැහෙනින් බඳ සිතුම් වසන කළ ආදරයයි. එදාට බොඳ බිඳුම් කඳුලැල්ලේ. දැන් මේකේ ඇත්තටම අර කිව්වා වගේම චිත්‍රපටයේ නිරූපිත නිලූපහා සහ සුරවීර සහ රවීන්ද්‍ර මේ මේ චරිත තුන අතර තියෙන තුන්කොන් ආලය දැන් මේක කොච්චර මේ ගීතය තුළ සම්පින්දනවද කියනවනම් ඔහුගෙන් දෝ ඔබගෙන් දෝ මා හෙට දින සමුගන්නේ. ඉතින් ඒක තමයි අත්‍තරම චිත්‍රපටයේ සමුදයත්වය. එතකොට ඒ විවාහයට පරිබාහිර ප්‍රේම සම්බන්ධතාව රහසිගතව මේ පෙම්වතිය Tamanගේ විවාහයට අතිරේක Taman පවත්වන සම්බන්ධය ඒ දෙදෙනා සමවන ඒ අතිශය ප්‍රීතිමත් නිමේෂය සටහන් වන ගීතය තමයි බොඳමෙදුම් කඳුල්ලේ ඒකෙදි ඒ ඒ සිතැඟි කොච්චර රමණීය ආකාරයට ඉදිරිපත් වෙනවද කියලා. මම හිතන්නේ ඒ රචකයෙකුට මේ අධ්‍යක්ෂවරයා විනිවිද යාමේ තියෙන හැකියාව මම හිතන අජන්ත අරණසිංහට ඉතා ඉහළින් තිබුණා. දැන් ඔහු රචනා කරපු දෙවෙනි චිත්‍රපටය තමයි වසන්ත උදේසේකරගේ වල්මත් වූ හිස් පහසට අත්සව අපිත් තිරට හැඬුවා සාපවසට අනේ අපට කිරි එරුණේ නැතුව දැන් මේ මේ චිත්‍රපටවල තේමාව ඔහු ඉතාම හොඳින් ග්‍රහණය කරගත්තා. මම හිතන්නේ ඒ ශක්තිය ගීත රචකයෙකුට හුඟක් වැදගත්. ඒ අධ්‍යක්ෂවරයා දැන් චිත්‍රපට ගීතයක් කියලා කියන්නේ ඇත්තම ගීත රචකයාගේ ස්වාධීන පරිකල්පනයෙන් බිහි වෙන දෙයක් නෙවෙයි. ඇනවුමකින් ලියන්නේ. මෙන්න මේ වගේ ගීතයක් මට ඕනේ. මෙතන මෙන්න රූපරාම මෙහෙමයි. මෙතන ඉන්නේ චරිත මෙහෙමයි. මෙතන ඉන්නේ මාල්ලිපන්සක, මෙතන ඉන්නේ රවින්ද්‍රන්දිනී. දැන් මේ දෙන්න මෙහෙම එනවා. මේ සියලු දේවල් කියනවා. කියලා ඒ තිරනාටකේ කතාව කතා ප්‍රවෘත්ති කියලා කලින් දැනුම් දීමකින් තමයි මේ ගීතේ ලියන්නේ. එතකොට සමහර විට පූර්ව නිර්මිත පණුවක් වෙන්නත් පුළුවන්. ඒ හැම අවස්ථාවකම ඔහු ඒ අභියෝගය ඉතාම හොඳින් ජය ගන්නවා. ඉතින් මම හිතන්නේ ඇත්තටම ඔහු රචනා කරපු චිත්‍රපට ගීතවල තියෙන විවිධත්වය අරගෙන බැලුවොත් එහෙම මේ කාරණේ ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔහු ප්‍රේමසිරි කේමදාස සමග වික්ටර් රත්නායක සමග සරත් දසනායක සමග රෝහණ වීරසිංහ සමග මේ හැම ආකාරයකම සංගීතවේදීන් සමග ඔහු කටයුතු කරනවා. ඒ වගේම තමයි මෑත කාලේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙච්ච සප්තකන්‍යා චිත්‍රපටයේ රූකාන්ත ගුණතිලක ගායනා සුවඳ දැනි දැනි දැනනවා කියන ගීතය. දැන් මේකේ මේ දීප්ති සහ අනිල් කියන මේ චරිත දෙක කමල් අද්දරආරච්චි සහ සංගීතය රත්නක මේ මේ දෙන අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න උත්සාහ කරන අවස්ථාවේ මේ දෙදෙනා තුළ ඇතිවෙන මේ අතිශය ජීවිතේ නැවත ආරම්භ කිරීමට තියෙන ඒ සූදානම මේ ගීතේ පුරා චිත්‍රණය කරලා තියෙනවා. මම මේ ශක්තිය අසාමාන්‍යයි. ඒක දුර්ලභ ගණයේ එකක්. ඒ නිසා චිත්‍රපටයකට ඇයි අජන්තාරණ සිංහ හොයාගෙන අධ්‍යක්ෂවරුන් ගියේ? ඉතින් මේ தත්ත්වය තමයි අපි තේරුම් ගන්න ඕනේ. ගීත රචකයෙක් තමන්ගේ ස්වාධීන පරිකල්පනෙ නෙමෙයි තව කෙනෙකුගේ ඇනවුමකින් ගීතයක් ලියනකොට කොයිතරම් සීමා මැදද ඒ ගීතය රචනා කරන්නේ. ඒ සෑම අභියෝගයක්ම මම හිතන්නේ අජන්ත රණසිංහට ජය ගන්න හැකි වුණා විතරක් නෙවෙයි ඔහු සංඛ්‍යාත්මකව රචනා කරපු ගීත ප්‍රමාණය මම හිතන්නේ 400කට අධිකයි චිත්‍රපට වලට. ඒවා කවදා හරි ඇත්තම විමර්ශනය කරලා බැලුවොත් මේ කාරණා තේරුම් ගන්න පුළුවන්. හොඳයි. ඔබ එකී ගීතය අපි දැන් ගානා කරනවා. බොඳ මේදුම් ගීතය අද ගැයීම සඳහා මා ආරාධනා කරන්නේ සශිකා නිසංසලා සමග මිහිඳු ආර්යරත්න අජන්තා රණසිංහන්ගේ පද රචනයෙන් වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් හැඩවුණු කීයක පහසගෙන එන්නට මේ ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායක සමගින් සිසිර සිනාරත්න. මංගල මල් දම පතා හිඳිමි මම පතමි මම මට නොවේද ළඟින් වතමන කල් මුකුළු මුකුළු පෙම මුකුළු පෙම මංගල මල් දම පතා හිඳිමි මම පතමි මම මට නොවේද ළඟින් මෙත නිලු කුල් ලලිත ලලිත පෙම ලලිත පෙම සාගරයෙන් කිඳුරු ලියන්නවා මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා සුර නඳුන් වනේ දේව නඳුන් ආවා මට මල් සරගේ දුන්න අරන් ආවා කිඳුරු ලතා විය මට මොටද ළඟේ නම් ඔබේ ස්වරූපය මංගල මල් දම පතා හිඳිමි මම පතමි මම මට නොවේද ළඟේ වතමන කල් උකුළු මුකුළු පෙම මුකුළු ගෞතමී මම මට නොවේද ළඟේ නෙත නිලු කුල් සලිත ලලිත පෙම් ලලිත පෙම් සිතා පිටින් එන්නම් රන් පාවඩ මත කැඳාගෙන යන්නම් රන් මිරි වැඩි රන් කසී සලකුදෙන්නම් ගාන්ධාරයෙන් විලවුන්ගෙන එන්නම් පොකුරු ශ්‍රීනාවයි සතිනාවයි ගත සුවඳ කොකුම් විගුරුන් පද ගීත ලතායි මංගල මල් දම පතා හිඳිමි මම පතමි මම මට නොවේද ලඳේ වතමන කල් තුකුළු මුකුළු පෙම මුකුළු පෙම මංගල මල් පතමි මම මට නොවේද ලඳේ නෙත නිලු පුල් සලිත ලලිත පෙම ලලිත පෙම මුකුළු ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන්ම මා සිහිපත් කරන මද විශේෂ කණ්ඩායමක් විශාල කණ්ඩායමක් කියන ඊට పూర్වයේහි අදත් අපේ මේ නාද විසිතුරු මැවූ වාදක මණ්ඩලය මම ඔබට හඳුනා දෙන්නම්. දකුණු පස් සිට වාදක මණ්ඩලයේ මధుශංකර රත්නායක, එවැගේම දාර්ශ රත්නායක, හසන්ත ජයලාල්, චාමරහපන්ගම කීබෝඩ්, ජානක බෝගොඩ, බටනල ඒ වගේම ප්‍රවීණ සිතාරවාද ශිල්පියාණන් ලලිත් ශාන්තප්‍රිය කෙනෙක් නෑ. গিitar සුදා දිල්රෝක්ෂ සමග විමල් ලක්ෂාන්ත කුරේ. තබ්ලා විජිත රණවීර ඔක්ටපෑඩ් නරිදු චතුරංග. අද සංගීත අධ්‍යක්ෂණය සහ මෙහෙවීම ප්‍රසාද් සිල්වා. නාද සංකලන කලේ තරිදු දිසානායක පාලක මධ්‍යම ක්‍රියාකාරී චමින්ද සක්‍රසූරිය මැදිරි මෙහෙයුම් චන්දසිරි වික්‍රමසිංහ නිහාල් රාජපක්ෂ අද අද වැඩසටහන නිෂ්පාදනය කළේ ඉදිරි විජයවර්ධන සමග බද්දජිත් සෞම්‍ය ඊළඟ මීවිත ඊළඟ පරම්පරාවේ ආනන්දය හා ප්‍රඥාව වෙනුවෙන්ම